සසරෙන් නිවනට අපට සසර කියන එක දැන් පැහැදිලි පෙර භවය නොපෙනුනත් වර්තමාන භවය තුළ අපි විඳින ගැහැට දුක්ඛම් කටළු වරින් වර ඇති වෙන බාධක උපද්‍රව ඒ තුළින් ජීවිතය පිළිබඳව යම් ආකාරයක වැටහීමක් අවබෝධයක් තියෙනවා ඒ තියෙන්නේ දුකයි කියන කාරණය. අර්ථයක් නැහැ අනර්ථයක්මයි තියෙන්නේ. වටිනාකමක් නැහැ කියන එක ප්‍රයෝජනයක් නැහැ. කියන කරුණු කාරණා යම් මට්ටමකට තේරුම් අරන් තියෙනවා. ඒක ලෝකයේ දිහා දැකීමෙන් ඒ වගේම විවිධ ස්වභාවයන් එහිමෙන් දැකීමෙන් ඒ ස්වභාවයන් තේරුම් ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් තේරුම් ගත්තා අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රයම තුල සිදුවෙන සියලු ක්‍රියාදාමයන්. ඒ සෑම ක්‍රියාදාමයක්ම තුල තියෙන්නේ අසරණ බවක්, දුක් බවක් කියන කාරණය පෙන්වලා දුන්නා. ඒ මිදීමක් දේශනා කළා. එයින් ගැලවීමක් දේශනා කළා. ඒ මිදීම ගැලවීම මේ తాවකාලික වශයෙන් දින කීපයකට සතියකට අවුරුද්දකට එහෙම නෙමෙයි. ඒ සියලු බාධක දුක් කරදර කම් කටළු ඒ සියලු වලින් මිදීම සදා සදාටම. ඒ සඳහා ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය තමයි අපි දේශනා කරන්නේ සබ්සරින් නිවනට කියන මාතෘකාව යටතේ. එහෙනම් ඒ සඳහා අපි අද දේශනා කරන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට අයිති කොටස්. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මයන් විභාග කිරීමේදී පරීක්ෂා කිරීමේදී ඒවා බෙද බෙදා වෙන් කර කර බැලීමේදී අපට අවබෝධ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය හතර. ඒ චතුරාර්ය සත්‍යය. ඒ වගේම දුකින් මිදීම සඳහා පෙන්වලා දීපු මාර්ගඵල ඒවා අපිට අවබෝධ වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන ධර්මතා නිවැරදිව වැඩුණද කියන එක. ඒකට අවශ්‍ය කරන නිවන් මගට. ඒ අවශ්‍ය කරන නිවැරදි ඉන්ද්‍රයන් වැඩුණද කියන ධර්මතාවයනොත් අපි දකින්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න ඕනේ. මාර්ගඵල අවබෝධ වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඒ වගේම නිරෝධාර්ය සත්‍ය ඒකට මාර්ගය මේ සෑම දෙයක්ම අපි නිවැරදිව දකින්න ඕනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන විභාග කිරීමෙන්. මොකද ඊට කලින් අවශ්‍ය කරන කරුණු ධර්මදේශන 100 ගණනක් තුළ පැහැදිලි කරා. සිය ගණනක් තුළ පැහැදිලි කරලා දුන්නා. කාංකා විතරණ විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය, ඒ විසුද්ධීන් පිළිබඳ. දැන් අපට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ මග ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම අපි හරියටම වැටුණද කියන එක දැනගන්න. ඒක දැක ගන්න. ඒ නිවැරදිවම හරියට මේ මාර්ගයට වැටුණා නම් ඒකත් අපිට පෙන්වලා දෙනවා. ඒකත් ප්‍රත්‍යක්ෂ කරනවා. ඒකත් අවබෝධ කරලා දෙනවා. ඒ මාර්ගයේ වැඩුණා දෙනවා. ඒ වැඩිම තුළ ඒ ඉන්ද්‍රිය ධර්මයන් දැන් බලවත්ද? මොකද ඉන්ද්‍රිය ධර්මයන් බලවත් වුණොත් විතරයි නිවන කරා යන්න පුළුවන්. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය තුළ අපිට ඉන්ද්‍රිය ධර්මයන් බලවත් වෙන්න ඕනේ. මොනවාද ඉන්ද්‍රිය? සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. මේ ධර්මතා පහ අපේ මනස නිවනට යනකම් අරගෙන යනවා. නිවනටම ගිහින් තියලා ඒ ධර්මතා පහ නවතිනවා අපි නිවනේ. මනස නිවනේ. ආරම්භයේ පටන්ම මේ ධර්මතා පහ වැඩෙන්න ඕනේ. වැඩුණේ නැත්තම් හරියටම වැඩුණාද කියලාත් අපිට දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන්. තේරෙනවා Tamanට. ඒ ධර්මතාවයන් වැඩිම තුළ මෙච්චර කල් අපට නිවන ආවරණය කරපු නිවන වහපු ධර්මතා දැන් පවතින්නේ නැද්ද? එන්නේ නැද්ද? එහෙම නැත්නම් තාමත් එනවද? කියන කරුණු කාරණොත් අපිට පෙන්වන්න ඕනේ. ඒ නිවන වහන නිවන ආවරණය කරන ධර්මතා පහ ඔයත් දන්නවා පංච නීවරණ හැටියට. පංච කිව්වේ පහට. නී කිව්වේ නිවනට. ආවරණය කිව්වේ වහනවට. දැන් මෙච්චරකල් වැහුවා. එහෙනම් මේ ධර්මය විභාග කිරීම තුළ මේ අනිත්‍ය ස්වභාවයන් විභාග කිරීම තුළ දුක්ඛ ලක්ෂණය විභාග කිරීම තුළ අනාත්ම ලක්ෂණය විභාග කිරීම තුළ අපට ඊට ඒ නීවරණ වලට ප්‍රතිවිරුද්ධ ඊට විරුද්ධ ධර්මයන් සද්ධා වීරි සති සමාධි ප්‍රඥා එහෙනම් මේ ධර්මයන් බලවත් වෙලාද බලවත් වුණාද එහෙම නැත්නම් තව බලවත් කරන්න තියෙනවද කියන එක අපි විමසලා බලන්න ඕනේ බලවත් වෙලා නැත්නම් බලවත් කරන්න වෙනවා සද්ධාව ඉන්ද්‍රියක්. ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? ඉන්ද්‍රිය කියන්නේ අධිපති. නායකත්වය. ඒ සද්ධාවම බලයක් හැටියට දේශනා කරනවා. එතකොට මේ බලයක් හැටියටත් ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් දේශනා කරන්නේ ඇයි? ඉස්ලාම වෙන්නේ බලවත් බව. ඊට පස්සේ නායකත්වය ගන්නවා අධිපතිකම ගන්නවා අපේ මනස නිවනට ගෙනියන්න. ඉස්සලා බලවත් වෙන්න ඕනේ සිතේ. ඒ බලවත් වෙන්නේ ඒතකොට සද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාව කියන්නේ තුනුරුවන් කරේ පැහැදීම. ඒතර තුනුරුවන් කෙරෙහි පැහැදීම නිවැරදිව මනසේ බල ධර්මයක් හැටියට වැඩුණා නම් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට නිවනට අරගෙන යන්න පහසුයි. බල ධර්මයක් හැටියට වැඩිලා නැත්තම් අධිපතිකම අරගෙන නිවන දක්වා මනස ගෙනියන්න බෑ. ඒ නිසා තමයි මේක බල ධර්මයක් හැටියටත් ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් දේශනා කරන්නේ. දවතු අහලා තියෙනවා සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. ඉන්ද්‍රිය ධර්මයන් හැටියටත් අහලා තියෙනවා. බල ධර්මයන් හැටියටත් අහලා තියෙනවා. පංච බල, පංච ඉන්ද්‍රිය. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඒක දෙකට වෙන් කරනවා. හැබැයි ඒ කරුණු පහමයි. සතර සම්‍යක් ප්‍රධාන තන හතරක්. තර සතර ඉද්ධිපාද තන හතරක්. සතර සතිපට්ඨාන එතනත් හතරයි. දැන් මෙතන තියෙන පහේව දෙකක්. දැන් ඒ සියලු ධර්මතාවයන් හතර හතර බෙදලා තියෙන මෙතන පහේව දෙකක් තියෙන හැබැයි ඒ පහමයි. තර සතර සම්‍යක් ප්‍රදාන සතර ඉද්ධිපාද සතර සතිපට්ඨාන පංච ඉන්ද්‍රිය පංච බල සප්තබොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය අකරණු 37යි මේ 37 අතිශය කුසල මේ 37 සම්පූර්ණ නොකර කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ එහෙනම් ඒකෙන් මේ පංච ඉන්ද්‍රිය පංච බල කියන ධර්මතාවයන් ඒ කරුණු පහම බල ධර්මයන් හා ඉන්ද්‍රිය ධර්මයන් හැටියට ප්‍රකාශ කරනවා. එයි මේ ඒ පහම මේ දෙකකට බෙදන්නේ බල ධර්මයන් හැටියටත් ඉන්ද්‍රිය ධර්මයන්. ඉස්සෙල්ලා සිතේ බලවත් වෙන්න ඕන නිසා. ඉස්සෙල්ලා සිතේ බලවත් වෙන්න ඕනේ. එහෙනම් සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය පැහැදීම. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි මහා සංඝරත්නය කෙරෙහි පැහැදීම. හැබැයි ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් වෙනකොට නීවරණ ධර්මයන්ට ක්‍රියාත්මක වෙන්න බෑ. අන්න ඒක අපි සහතික කරගන්න ඕනේ. මොකද නැවත නැවත නීවරණ ධර්මයන්ට වැටෙනවා නම් මනස මේ ධර්මතාවයන් පහ බලවත් වෙන්නේ මේ සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන ධර්මතා පහත් සිත් පහක් විතරයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන්නේ සිත් පහක් විතරයි. එහෙනම් ඒ සිත් පහ දුර්වල වෙන්න ඕනේ. කාමච්ඡන්දේ ඡන්දේ කිය ඇති වෙන්නේ සිතේ. කාම කියන්නේ කැමැති කියන එක. බාහිර වස්තු වලට තියෙන කැමැත්ත. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවට තියෙන කැමැත්ත. ඡන්දය. ඒ වස්තු වලට තියෙන ඡන්දය. කාමච්ඡන්දයයි. හ්ම්. එහෙනම් ඒ ධර්මතාවයන් නැති වෙන්න ඕනේ මේ ධර්මතාවයන් බල වෙන්න ඕනේ. මොකද එහෙම වෙලා නම් අපි නොමග ගිහින් නැ මගට වැටිලා තියෙනවා. ඒ තමයි මග්ගම් මග්ග. මග නොමග. ඥාන නුවණින් දර්ශනය දකිනවා. විසුද්ධි පිරිසිදුවම. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් ඉස්සෙල්ලා එක තමයි කාංකා විතරණ විසුද්ධිය. ඒතර කාංකා කියන්නේ සැක සංකා විශ්වාස විමති. ඒතර මේ තියෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. එහෙනම් එතකොට බල ධර්මයන් වශයෙන් වැඩෙනකොට මෙච්චර දවසක් නිවන වහපු ධර්මතාවයන් අපිට දුර්වල වෙලා තියෙන්න ඕනේ. ඒ නැති තාක්කල් මේව බල ධර්ම වශයෙන් වැඩෙන්නේ. දැන් ගෙවල් දොරවල් වලට තියෙන කැමැත්ත අඩු වෙලාද තියෙන්නේ. ඉඩකඩම් වලට තියෙන කැමැත්ත සහ මුලින්ම නැති වුණා නම් බල ධර්මයන් හොඳටම වැඩිලා. එතකොට ඒ බල ධර්මයන්ගේ අධිපතිකම ගන්නවා ඒ ධර්මතා පහම නිවනට ගෙනියන්න. දැන් කාමච්ඡන්දී කියන එක සහ මුලින් අයින් කරන්න ඕනද නැද්ද නිවන් දකින්න? ඕනේ. මේ කාමච්ඡන්දී නිවන වැහුවා. එහෙනම් ඊට විරුද්ධ ධර්මතාවයන් අපේ සිත බලවත් වෙලා තියෙන්න ඕනේ. ඒ තමයි සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. දැන් හොඳට තේරුම් ගන්න. දේ සම්බන්ධව අර වස්තුන් වලට තියෙන කැමැත්ත මම හිතන සහ මුලින්ම නැති වෙලා නැති වෙ ඇති. එහෙම සහ මුලින්ම නැති වුණා නම් අනාගාමි ඵලයට බොහොම ආසන්නයි. තව එකක් තියෙන එකයි කරපු ගමන් අනාගාමි. ඒ මොකද්ද ව්‍යාපාදය? කාමරාග ව්‍යාපාද කියන ධර්මතා දෙක මනසින් අයින් වුණා නම් නියත වශයෙන්ම අනාගාමි ආයි මේ කාම ලෝක වලට එන්නෙත් නැහැ. ඒක නිසා මම කියන්නේ සාමුලින්ම අවසන් කියලා. හැබැයි අවසන් කරගැනීම සඳහා වෙර දරනවා, මහන්සි ගන්නවා. උත්සාහවන්ත වෙනවා. ඒකට කියන්නේ සමවායාම. ඒතොර වැඩෙන්නේ අපි වැටිලා තියෙන්නේ මාර්ගයට හරි එතකොට. නිවැරදි මාර්ගයට වැටිලා. තම නොමග ගිහින්නේ. එහෙනම් අපි දැන් කාමයන්ට තියෙන ආශාවන් දැන් දුර්වල කරලා නම් තියෙන්නේ අපි යන මඟ හරි. එයි ඒ ධර්මතාවයන් දුර්වල වෙනකොට නිවනට අරන්ගෙන යන ධර්මතාවයන් බල වෙනවා. ඒක තමයි මග නොමග කියන්නේ. එහෙනම් අපි මෙච්චර කල් ගියේ කොහෙද? නොමග. දැන් යන්න ඕනේ කොහෙද? මග. ඒ මග නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ සඳහා කරන වෑයම සම්මා වායාමයයි. එතකොට සම්මා වායාමයේ අයිති මොකේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එතකොට දැන් අපි බැහැලාද? දැන් චුල්ල සෝතාපන්න කියන්නේ මොකද්ද? චුල්ල කියන්නේ පොඩි. සෝත කියන්නේ සැඩපහරට. ආපන්න කියන්නේ බැස්සා. සැඩපහර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. චුල්ල හිමීට බැස්සා. ඒ තමයි සෝවන් කියන්නේ. තේරෙනවද? එහෙනම් අපි දැන් අර කාම ඡන්දය කියන එකේ වස්තු වලට, ගෙවල් දොරවල් වලට, ඉඩ කඩම් වලට, යාන වාහන වලට, මිල මුදල් වලට, රන් රිදී මුතු මැණික් වලට, අඹදරුවන්ට, ආ ඥාති මිත්‍රාදීන්ට. ඒ සිතේ පවතින ඇල්ම ආස්සාව කැමැත්ත ඡන්දය. දැන් බණ අහලා ඇති ඕන තරම්. තාමත් ඒ විදිහටම නම් තියෙන්නේ. තාම යන්නේ නොමග. තාම මගට වැටලා නැහැ. හැබැයි ඒ සඳහා මනස දැන් ඒ ඒ සඳහා උනන්දු නැත්තම් උත්සාහ නැත්තම් ඒ කියන්නේ අර ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් මිල මුදල් රන් රිදී මුතුමැණික් කඹුදරුව ඥාති මිත්‍රාදී ඒ පිළිබඳව නැවත නැවත සිතන්න නැවත නැවත ඒ පිළිබඳව මහන්සි වෙන්න ඒ පිළිබඳව ක්‍රියාකාරී වෙන්න උත්සාහ නැත්තම් ඔයාල බලධර්ම බලධර්ම වැඩි නැත්තම් බලධර්ම වැඩින්නේ නැහැ තේරෙනවද සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන්නේ පංච නීවරණ ධර්මයන්ට හාත්පසින්ම විරුද්ධ ධර්මතා පහ. මේ ධර්මතා පහ අපිව නිවනට අරගෙන යනව අර ධර්මතා පහ නිවන වහනවා එයාලා අපිව නිරයට තිරිසන් ලෝකයට പ്രേත ලෝකයට දානවා. දානවා. කාමච්ඡන්දිතර ගෙවල් දරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරුවෝ ඥාති මිත්‍රාදී. මේ ළඟදී මම ප්‍රදේශයේ කියන්නේ තැනකින් කතා කළාව කියන හාමුදුරනේ අපේ අම්මා නැති වුණා. අම්මා නැති වෙලා අපි පාසකෝලේ කටයුතු කරනකොට මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා. මොකද කරන්න කියලා. මම අහ මොකද්ද කියලා. හාමුදුරනේ අපේ දරුවෙක් හිටියා. මිනිබිරියක් අවුරුදු 17ක විතර වයසයි. මේ දේ ස්වාමින් වහන්සේලා වැඩලා එළිය පාංශකූලේ දෙන්න ලෑස්ති කළා දැන් දේහය එළියට ගන්න. ලෑස්ති වෙනකොටම අර අවුරුදු 14 17 විතර ගෑනු ළමයා හූ තියාගෙන කෑ ගැහුවා. අනේ මාව තොපි කොහෙද ගෙන යන්නේ? උඹලා මාව කොහෙද අරන් යන්නේ? අනේ තියපිය මාව මාව මෙහෙ තියපිය මං යන්නේ නැහැ මං යන්නේ නැහැ මාව මෙහෙ තියපන් කියලා කෑ ගැහුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? කාමයට ඇති ඡන්දය මිනිබිරියට තියෙන කැමැත්ත ඒකනේ ඡන්දය කියන්නේ. ඉතින් දැන් ඇවිල්ලා ඉතින් මං ඇහුවා දැන් එහෙම මේ දැන් ඒතකොට මැරිලා ගිහිල්ලා නැහැ. දැන් මේ අර කඳ අරගෙන ගිහින් දාන්න හදනවා කනත්තට හැබැයි යගේ. මෙන්න මේක තමයි ස්වභාවය. තේරුම් ගන්න. එතකොට ඊට පස්සේ දරුවව වෙන පිට එහා පැත්තේ ගෙදරකට අරගෙන කියලා පිරිත් ටිකක් එහෙම කියලා පිරිත් නූලක් එහෙම ගැට ගහලා තමයිලු හාමුදුරුවෝ ඇවිල්ලා පාසු කුලේ කටයුතු කරේ. දැන් තේරෙනවද? ඕක දැන් ඒව දුර්වල උනේ නැත්තම් අපිට කොහෙද උරුම වෙන්නේ? പ്രേත ලෝකය. දැන් ඇවිල්ලා මැරිච්ච ගමන් പ്രേතියක් ගේ ඇතුලේ. මේ අර රොඩ ගිහින් දාන්න හදනවා කනත්තට. ගිහින් දැන් මට ඒක වැඩක් නැහැ. ඒකත් ගේ තියාගත්තා නම් හොඳයි. ඒ ඉතින් ගේ ඇතුලේ ඉන්නවනේ දැන්. මේක තමයි ස්වභාවය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ නිවන වහන ධර්මතාවයන්. එතකොට නිවන් දකින්න උත්සාහවන්තවත් උත්සාහවත් වුණා නම් ඒ නීවරණ ධර්මයන් අඩුම වශයෙන් දුර්වල කරන්නවත් මහන්සි ගත්ත කෙනෙක් වුණා නම් ඒ ස්වභාවයටපත් වෙන්නේ නැහැ නේ. තේරෙනවද? ආයිකයි කියන්නේ. එහෙනම් එතකොට ඒක එහෙනම් දුර්වල වෙන්න ඕනේ. එතකොට සද්ධා වීරි සති සමාධි ප්‍රඥා බලවත් වෙනවා. අනිත් ඒ තමයි ව්‍යාපාදේ. තරහ. මේවා බලවත් වෙලා තියෙන තාක්කල් අපි ඉන්නේ නොමග. තරහ, ක්‍රෝධ, වෛර, ද්වේෂ. මේවා සිත තුළ බලවත් වෙලා නම් තියෙන්නේ ප්‍රබල නම් ඒවම නම් ඒ සිත විරිමි නම් පවත්වන්නේ අපි ගිහින් තියෙනවා මග. එතකොට ඒක නීවරණයක්. දේශය කියන්නේ තරහව කියන්නේ නීවර කාමච්ඡන්ද ව්‍යාපාද. එතකොට මේ ධර්මතා පහ වැඩෙන්නේ නැහැ. එහෙනම් ඊගායක තමයි තීන මිත්‍ය. අලසකම, කම්මැලිකම, නිදිමත ගතිය. ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අලසකම. මේ වැඩපල කරන්න තියෙන අලසකමට නෙමෙයි ඔය තීන මිද්ද කියන්නේ. වැඩපල කරන ඕන කෙනෙක්. වැඩපල නොකර ජීවත් වෙන්න බෑ. ඒවා නියත වශයෙන්ම කරන්න ඕනේ. ඒ පිළිබඳව නෙමෙයි මේ තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න මනස ලෑස්ති නැහැ. සූදානම් නැහැ. ඒ ඉදිරියට එන්නේ නැහැ. ඒක අකර්මන්නේ. ඒක තමයි තීන මිද්දේ කියන්නේ අලසකම. දැන් ඒ ධර්මතාවය නම් අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න බැර වඩන්න නැත්තම් මහන්සි ගන්න නැත්තම් අපි ගිහින් තියෙන නොමග නැද්ද මෙච්චර කල නොමග ගිය හින්දා නිති මේ වර්තමාන භවයට ඇවිල්ලත් මේ විදිහට වාඩි වෙලා බණ අහන්න වෙලා තියෙන්නේ පෙර භවයේ නිවැරදි මඟ ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දැක්කනම් අද මේ විදිහට එන්න ඕනේ නැහනේ මමත් එහෙම තමයි බණ කියන්නේ එහෙනම් ඒක අපි අයින් කරන්න වෙනවා. ඒකේ දුර්වලතාවය කොච්චර දුර්වලද කියලා තමන්ගේ නුවණින් තමන් විමසන්න ඕනේ නිතරම. එතකොට තමයි මග නමග අපිට තේරුම් ගන්න පුළුවන්. කොච්චර දුර්වලද? දුර්වල නැද්ද? එහෙනම් මේවා මම දුර්වල කරන්න ඕනේ. මේවට තියෙන ඇල්ම ආසාව නිසා මම මේ විදිහේ දුකකටපත් වෙනවා කියන කාරණා. උද්දච්ච කියන්නේ ශනේ වික්ෂිප්ත වෙනවා සිත්. විවිධ අරමුණු ඔස්සේ යනවා. විවිධ දේවල් කල්පනා කරනවා. අතීතයේ වෙච්ච සිදුවීම් අනාගතයට කරන්න තියෙන දේවල්. හැබැයි එදිනදා ජීවිතේ කරන්න තියෙන දේවල් කරන්න ඒක ගැටලුවක් නැහැ. හැබැයි අර ඇලීමෙන් තෘෂ්ණාවෙන් උපාදානයෙන් තොරව එදිනදා කටයුතු කරන්න. ඒතොර ගැටලුවක් නැහැ. එතකොට මේ ධර්මතාවයන් නිවනට අවශ්‍ය කරන ධර්මතාවයන් සිත තුළ ඇති කරගන්න පුළුවන් නීවරණ වලට පහර දෙන ගමන් නීවරණ යටපත් කරන ගමන්. එතකොට නීවරණ යටපත් වෙන්නේ තුන් සැරයකට. දැන් මේ වෙලාවේ නීවරණ නැහැ කිසි දෙයක්. වෙලාවේ කාමච්ඡන්දෙකුත් නැහැ, ව්‍යාපාදෙකුත් නැහැ, තීන මිද්දෙකුත් නැහැ, උද්ධච්චකුත් නැහැ, විචිකිච්ඡාවකුත් නැහැ නේද මේ වෙලාවේ. එහෙනම් දැන් සිත තියෙන්නේ කුසලේ නේද? එහෙනම් කුසලේ සිත තියන්න. තේරෙනවද? එතකොට උද්දච්චයට යන්නේ. වික්ෂිප්ත වෙන්නේ. ඊටාම සාද ඊටාම සාවධානව හොඳින් මනස එක්තෙන් කරගෙන බණහනවා. ඉතින් ඔක හැමතිස්සෙම තියාගන්නකො. ආ හැමතිස්සෙම බණහන්න කියන එක නෙමෙයි කියන්නේ. අර වික්ෂිප්ත වෙන්න දෙන්නේ නැතුව සිත සමාහිත කරගන්න. කරන ක්‍රියාව සිහියෙන් යුක්තව කරන්න. එතකොට සිත තැන්පත්. එහෙනම් ඒක දුර්වල කරන්න ඕනේ. ඒතර විචිකිච්ඡාව දුර්වලයි ඒක මම පිළිගන්නවා. ඒ නිසා තමයි බනහන්න ආවේ. කර්මයේ කර්මඵල විශ්වාසයක් තියෙනවා. හේතුඵල පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි බනහන්න ආවේ. ධර්මයේ සදා දායකත්වයක් ගත්තේ. එහෙනම් ඒකත් දුර්වලයි. හැබැයි තව තියෙනවා. හැබැයි ඒ ධර්මතා පහ මොන ආකාරයට දුර්වල වෙනවද? ඒ ආකාරයටම මේ ධර්මතා පහ බලවත් වෙනවා. ඒ ධර්මතා පහ නීවරණ පහ දුර්වල නොවන දුර්වල නොවන තාක්කල් අවසන් නොවන තාක්කල් මේ ධර්මතා පහ නිවනටම ගෙන්නේ කියන්නේ මගේ මගේ ඉන්නේ. ඇයි? අර පහේ අවසානය තමයි මේ පහ නිවනේ තියනවා කියන්නේ. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් නිවනට අරගෙන යනවා. නිවන කරාම ගෙන යනවා. එහෙනම් සද්ධාව. ඒතර සද්ධාව කියන ධර්මතාවය අපිට තියෙනවා. හැබැයි සද්ධාව හෙලවෙන්න බෑ. හෙලවෙන සද්ධාවක් නෙමෙයි. චල සද්ධාවක් නෙමෙයි අපිට ඕනේ. අචල සද්ධාව. අචල සද්ධාව වෙන්නේ සෝවන් මාර්ගයේදී. සෝවන් ඵලයේදී. චුල්ල සෝතාපන්න වුණාද එතන ඉඳලා අචලයි සද්ධාව. ඒ කියන්නේ තුනුරුවන් කෙරේ හොඳටම විශ්වාසයි. බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ එහෙනම් සෝවන් වෙන්නේ කොහොමද? සෝවන් වෙන්නේ ආත්ම දිට්ඨිය අයින් කරන්න ඕනේ. ඒ ආත්ම දිට්ඨිය හට ගන්නවා 20 තැනක. තැන් 20ක ආත්ම දිට්ඨිය හට ගන්නවා. ආත්ම කියන්නේ මම මගේ කියලා ගන්න ස්වභාවය. දැන් මම කියලා කෙනෙක් නැහැ කියන එක දැන් හොඳට දන්නවනේ. මම කියලා කෙනෙක් නැහැ කියලා. මගේ කියලා කියන දෙයක්වත් නැහැ කියලා දන්නවනේ. තියෙන්නේ සතර මහා ධාතු හා සිතුවිලි වල ක්‍රියාකාරීත්වයක් කියන එක දන්නවා. වෙන දෙයක් හවුන්නේ නැහැ කොච්චර පරීක්ෂණය කරුවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාවන් මෙහෙවනවා සිත විසින්. ඒතකොට පුච්චලයක් සත්‍යයක් ජීවයක් නැහැ. නමුත් අපේ මනස හිර වෙනවා යම් යම් අවස්ථාවල. ඒ ධර්මය මෙනෙහි කරනකොට, ඒ ධර්මයේ විභාග කරනකොට, පරීක්ෂා කරනකොට ආත්ම දිට්ඨියෙන් අයින් වෙනවා. හැබැයි ඒක සහතික වෙන්නේ මෙනෙහි කරන අවස්ථාවේදී දැන් අසාරම් පරීක්ෂා කරනකොට අපි දකින මේක සතර මහා ධාතු. හරි ගැටලුවක් නෑ. ඇසක් නෑ සතර මහා ධාතු තියෙන්නේ කියලා. නැගිටට පස්සේ ඇසනේ. අන්න එතනනේ වැරද්ද තියෙන්නේ. කන අරගෙන පරීක්ෂා කරලා බලනවා හරි මේක සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් සුද්දාෂ්ටක කලාපයක් ප්‍රධාන ධර්මතා හතරයි පරිවාර හතරයි පඨවි ආපෝත්‍චෝ වායෝ ශක්තියන් හතරක් මේ කන කියන ධර්මතාවේ පරිවාර හතරයි වර්ණ ගන්ධ රස ඕචා කියන දැන් දකිනවා හැබැයි නැගිට්ටම කනනේ අන්න එතනයි ගැටලුව තියෙන්නේ තේරෙනවද ඒ කියන්නේ හරියටම සිතේ සටහන් වෙලා නැහැ. නැවත ආත්ම දිට්ඨියට වැටෙනවා. තේරෙනවද කියන්නේ? ඔව්. මගේ කියලා කතා කරන ඊට පස්සේ. කමන්නේ කතාවට මගේ කියලා ගන්න ඕනේ. නැතුව මේ සම්මුති ලෝකේ ජීවත් වෙන්න බෑ. හැබැයි අපේ මනස අපේ මනස තියෙන්න ඕනේ ධර්මය තුල. කය කියන්නේ එකක්, සිත කියන්නේ එකක්. මේ දෙකක් නෙමෙයිද? සිත එකයි දෙකයි තියෙන්නේ. එතකොට කය කියන්නේ එකක් සිත කියන්නේ එකක්. එහෙනම් කයට අයිති ධර්මතාවයකින් තමයි බාහිර රූපය දැක්කේ. කයට අයිති එකකින්නේ දැක්කේ. හැබැයි සිතින් ඒක දකින්න එපා. දැන් මගේ ඇස කියලා ගන්න බෑ සිතින්. ඒතර සිත තියෙන්නේ ධර්මයේ. තේරෙනවද කියන්නේ? සිත කොහමද ධර්මයේ තියෙන්නේ? ඒතර ක්‍රියාවක් එතන තියෙන්නේ මම කියන්න බෑ. ඇසට මම කියන්න බෑ, ඇස මගේ කියන්නත් බෑ. හැබැයි අර සම්මුති ලෝකේ ජීවත් වෙනකොට ඇස මගේ කියලා කතා කරන්න වෙනවා. දැන් ඇසේ යම් කිසි ආබාධයක් ඇති වුණොත් දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා කියන්න වෙනවා මහත්තයා මේ මගේ ඇහැ හරි කැක්කුමයි ඇහැ දැවිල්ලයි කියලා. දැන් දොස්තර මහත්තයාට කිව්වොත් මේ මගේ සතර මහා ධාතුන් දැවිල්ලයි කිව්වොත් එහෙම දොස්තර මහත්තයා කොහෙද ඔක තියන්නේ කියලා. අවුලක් වෙන්නේ. හැබැයි ඒක හොඳට මතක තියාගන්න සම්මුති ලෝකේ ජීවත් වෙන්න ඇසෝනි. ඇස කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. එතකොට සිත කියන්නේ එකක්. දැන් අපි අර දොස්තර මහත්තයාට වචනෙන් කිව්වා මේක මොකද්ද කියන එක. හැබැයි සිතින් මොකද්ද කියන එක නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. සිතින් මොකද්ද තියෙන්නේ? සිතෙන් තියෙන ආත්මයක් නෙමෙයි. ප්‍රත්‍යයට අනුව පැවැත්මක් තියෙන්නේ. ඒ කියන්නේ උපකාරයට අනුව පැවැත්මක් තියෙනවා. දැන් ඇස හැදුවේ කර්මයෙන් නෙමෙයිද? කර්මයෙන් හදපු එකක්. එහෙනම් කර්මයෙන් උපකාර කරලා තියෙන්නේ. එතකොට ඇහක් නෙමෙයි හැදුවේ. කර්මයෙන් හැදුවේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. අන්න සිත තුළ තියෙන්නේ සිතුවිල්ලයි. එතකොට දකින්නේ ධර්මයයි. තේරෙනවද? එතකොට දකින්නේ ධර්මයයි. එතකොට ආත්මයක් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හේතු ඵල. එතකොට හේතුව දැක්කා. කර්මයෙන් හදපු එකක් මේක. ඒ නිසානේ අර වෙනසක් වෙනසක් තියෙන්නේ. පේන්නේ නොපෙනෙන්නේ භාගයට පේන්නේ. තියෙනවනේ ආකාර තුනක් තියෙනවනේ. සමහර අයට පේන්නෙම නැහැ. සමහර අයට භාගයට පේනවා. සමහර අයට හොඳට පේනවා. දැන් තියෙනවනේ. ඉතින් ඒතර මිනිස්සුන්ට ඒ විදිහට වෙනස් කරලා දීලා තියෙනවා. එහෙනම් තේරුම් ගන්න එතකොට ප්‍රත්‍යයට අනුව නෙමේද පැවැත්ම? දැන් තව කාරණයක් කිව්වොත් කනයි ශබ්දය නිසා නෙමේද සිතක් හැදෙන්නේ. හ්ම්. ඒ උපකාරයට අනුවනේ පැවැත්ම. සිතේ පැවැත්ම. දේ සිතේ පැවැත්ම අපි කියව හටගත්ත කියලා විඥානයක් සෝත විඥානයක්නේ. කනයි ශබ්දය නිසා හටගන්න සිත. සෝත විඥානයකට කියන්නේ. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. එතකොට දැන් මේක කර්මයක් දක්වා කොහොමද යන්නේ? ඒ කියන්නේ පැවැත්මට අනුව. දැන් බාහිර ශබ්දය හරි මිහිරිනේ. කනෙන් අහපු ශබ්දය හරි මිහිරි. දැන් එතකොට මේ මිහිරි වුණාම සිත එතන ඇලෙන්නේ නැද්ද? සිත ඇලෙනවා කියන්නේ අරමුණ පිළිගන්නවා. අරමුණ පිළිගන්නවා කියන්නේ සිත එතන ඇලිලා. ඒතර ඇලිච්ච ගම ඊට පස්සේ තීරණය කරනවා. දැන් එතකොට තීරණය කරනවා කියන්නේ ඇලීම තීරණය කිරීමට ප්‍රත්‍යද නැද්ද? තීරණය කිරීමට උපකාර වුණේ ඇලීම. තේරෙනවද? ඒතර ප්‍රත්‍යයට අනුව නෙමේද පැවැත්ම? ආ තීරණය කළා. තීරණය කළාට පස්සේ එනවා නිශ්චය කරන වොත්තපන. ඒකට කියන්නේ නිශ්චය කරනවා. නිශ්චය කරනවා කියන්නේ මට හොඳයි ඒක. මම ප්‍රියයි ඒකට. මම කැමතියි ඒකට. මම ආසයි. එහෙම කියන්නේ නැද්ද? එතකොට තමයි නිශ්චය කළ ඉවරයි. ඒ ගායිකාවගේ හඬ හරි ලස්සනයි. අප මම ඒ ගායිකාවට කැමතියි. එහෙම කියනවද නැත්? ඒ සින්දුවට මම කැමතියි. ඒ වාදනයට මම කැමතියි කියලා කියනවද නැත්? ඒතොර Taman නිශ්චය කළා ඉවරයි. ඒ කියන්නේ තීරණය කළා ඉවරයි. නිශ්චය කරලා. ඒතොර නිශ්චය කරන්න හේතු උනේ තීරණයයි. තීරණයට හේතු උනේ ඇලීමයි. තේරෙනවද මම කියන එක? ඇලීම තීරණයට හේතු වුණා ඒක Taman සතු කරගන්න තීරණේ හේතු වුණා. ඊට පස්සේ Taman සතු කරගන්නකොටම සිත් හතක් ඇතිව නැතිව ඉවරයි. ඒකට කියනවා ජවන් කියලා. ජවන් සිත් හතක් ඇතිව නැතිව ඉවරයි. ඊට පස්සේ අරමුණ තදින් ගන්න. දැන් ඒතකොට පැවැත්ම කොහොමද සිද්ධ වුනේ? උපකාරයට අනුවද? උපකාරයට අනුව. තවත් ආකාරයකින් පැහැදිලි කරනවා. මේ ආත්ම දිට්ඨිය දුරු කරන්න. ආත්ම දිට්ඨිය දුර වෙන්නකොට අනාත්ම ලක්ෂණය බලවත් වෙලා ඉවරයි. තේරෙනවද? අනාත්ම ලක්ෂණය බලවත් වුනහම ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වෙනවා. ඉතින් සක්කාය දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සෝවන්. ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න සක්කාය දිට්ඨිය අවසන් නම් සෝවන්ද නැද්ද කියලා. නැද්ද? සක්කාය දිට්ඨිය විතරක් අයින් වෙන්නේ. බය වෙන්න එපා. ධර්මතා තුනක් සංයෝජන තුනක් එකට ගරන් තියෙනවා. කාමරාග පටික එකට aran තියෙනවා. කාමරාගයයි පටිගයයි දෙකක් දෙපාරකට නෙමෙයි අයින් වෙන්නේ. එකපාරට අයින් වෙන්නේ. ඒ වගේම සක්කාය දිට්ඨිය අයින් වෙලා ඊට පස්සේ විචිකිච්ඡාව අයින් වෙනවත් නෙමෙයි. ඒ ධර්මතා දෙක අයින් වෙලා සීලබ්බත පරාමාස කියන සංයෝජනය අයින් වෙනවත් නෙමෙයි. ওই ධර්මතා තුනම එකට අයින් වෙන්නේ. එකයි අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම දිට්ඨිය. ආත්මයක්. ඒතර ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් කියන සිතුවිල්ල. දැන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්ද උපකාරයට අනුවද පැවැත්ම? උපකාරයට අනුවයි පැවැත්ම. ඒ කොහොමද? නාසය ගන්ධය නිසා සිතක් හැදුවා. දැන් එහෙම නෙමෙයිද වෙන්නේ? නාසයේ තියෙනවා බාහිර ගන්ධයේ තියෙනවා දෙක එකතු වුනහම සිතක් හැදෙනවා. ගඳ සුවඳ දැනගැනීමේ සිත. හරි. ඒතකොට මේ සිත පිළිබඳ විඳිනවා. සුගඳයි විඳිනවා. ගඳ වුණත් ඒත් විඳිනි විඳීමක් නැති වෙන්නේ. ඒතකොට තියෙන දෝමනස් වේදනා. අර සුවඳ තුල තියෙන්නේ සොම්නස් වේදනා. දැන් විඳීමක් තියෙනවා. දැන් හඳුනාගත්තනේ. සුවඳද ගඳද කියලා හඳුනාගත්තා. ඒ හඳුනාගත්තේ සංඥාව. එතකොට නාස්යයි ගන්ධයයි උපකාර වුණා ගඳ සුවඳ දැනගැනීමේ සිත හදන්න. දැන් එතන ප්‍රත්‍යයට අනුවද ඒ කියන්නේ උපකාරයට අනුවද පැවැත්ම. එතකොට ඒ සිත ඇති වෙන නැති වෙනවත් එක්කම ඒ පිළිබඳව විඳීම. ඒ සිත ඇති ඇති වෙච්ච නිසා නේද විඳීමේ සිත ආවේ. ගඳ සුවඳ දැනගැනීමේ සිත ආවේ නැත්තම් විඳීමේ සිතක් හදන්න බෑනේ කවදාවත්. ඒතර විඳීමේ සිත හැදුනේ නැත්තම් හඳුනා ගැනීමේ සිත හදන්න හොඳයිද නරකයිද කියලා හඳුනාගත්තේ. විඳින්දානේ. එහෙනම් වේදනාව සංඥාට ප්‍රත්‍යයයි. විඥාණය වේදනාවට ප්‍රත්‍යයයි වේදනාව සංඥාවට ප්‍රත්‍යයයි දැන් විඳීම හඳුනා ගැනීම තුළ සිත බලවත් වෙනවද නැද්ද එහෙනම් වේදනා සංඥා දෙක සංස්කාරයන්ට ප්‍රත්‍යයයි වේදනා සංඥා සංස්කාර කියන ධර්මයන් විඥාණයට ප්‍රත්‍යයයි රූපයත් එක්කම ඒ නාසය ගන්ධය කියන්නේ රූපේ දැන් තේරෙනවා ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවැත්ම උපකාරයට අනුව නෙමෙයිද පැවැත්ම නාසයයි ගන්ධයයි රූප වශයෙන් උපකාර කළා. හැදුවා සිතක්. එතකොට ප්‍රත්‍යයට අනුවයි ඒ පැවැත්ම. ඒ සිත ඇතිව නැති වෙනවත් එක්කම විඳයතන ඒක සුවඳද ගඳද කියලා විඳා. එතකොට ඒ විඥානීය ප්‍රත්‍යයයි ඒ වේදනාවට ඒ වේදනාසිත ඇතිව නැති වෙන්නේ සංඥාවට ප්‍රත්‍ය වෙලා. නැද්ද? හඳුනා ගැනීමේ සිත හඳුනාගත්තා ගඳද සුවඳද කියලා. දේ අනුව සිත බලවත් වුණා. දුර්ගන්ධයන් නම් තරහෙන් බලවත් වෙනවා. මොකද්ද මේ ගන්ධස්සාරි කියන්නේ? බනින්නේ නැද්ද? බනිනවා. සුවඳ නම් ආසාවෙන් බලවත් වෙනවා. දැන් ලෝභය, ද්වේෂයද ක්‍රියාත්මක. දැන් ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවැත්ම. ඒතකොට ආත්මයක්ද තියෙන්නේ? ආත්මයක් නැහැ. අනාත්මයි කිව්වේ ඒකයි. අනාත්මයි කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව දැක්ක ප්‍රත්‍යයට අනුව පැවැත්ම දැක්කා. ඒ කියන්නේ උපකාරයට අනුව පැවැත්ම දැක්කා. උපකාරයට අනුව පැවැත්ම දැක්කහම අයින් වෙනවා. මොකද්ද? ආත්ම දිට්ඨිය. ආත්ම දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය. දැන් තේරෙනවද? එහෙනම් අනාත්මයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න. ඒ කියන්නේ මේක අර වචන මාත්‍රයක් නෙමෙයි සිතින් දකින්න ඕන එකක්. ඒකනේ දර්ශනය කියන්නේ. සිතින් දකින්න ඕනේ. මනසින් දකින්න ඕනේ අනාත්මයි කියන ස්වභාවය. ආත්මයක් නැහැ කියන ස්වභාවය. ඉතින් තමයි සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ. දැන් තේරෙනවද එතකොට? ඒතර සක්කාය දිට්ඨිය අයින් වුණොත් විචිකිච්ඡාවත් ඒකම අයින් වෙනවා. ඒතර වෙන වෘත වෙන පිළිගැනීම නැහැ. එයාට අචල සද්ධාව. එතනින් එහාට චල සද්ධාවක් නැහැ එයාට. ආයි වෙන වෘතයක් වෙන පිළිගැනීමක් වෙන ඇදහිීමක් ආයි කිසි දෙයකට යන්නේ නැහැ. ඒ ගිහිල්ලා වැඩක් නැහැ. එයා දන්නවා මේක මේ උපකාරයට අනුවයි මේ දේ සිද්ධ වෙන්නේ. මේ දේ මේ දේ උපකාර නොවුනොත් මේ ඉදිරි ධර්මතාවය හටගන්නේ නැහැ. කියලා අනිවාර්යයෙන්ම දකිනවා. ඒ නිවැරදි දැකීමට කියන සම්මාදිට්ඨිය. එතකොට අපි බැහැලා තියෙන්නේ කොහාටද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස්සා කියන්නේ චුල්ලසෝතපන්නයි. එතම ඒ චුල්ල කියන්නේ හිමීට. චුල්ල සෝත කියන්නේ සැඩපහර. ආපන්න කියන්නේ පැන්නා. ඒ කියන්නේ බැස්සා. ඒතොර සැඩපහර තමයි නිවන. ගසාගෙන යන්නේ නිවනට. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කොහාටද ගෙනියන්නේ? ඒ මාර්ගේ ගියොත් නිවැරදිව කොහාටද ගෙනියන්නේ? නිවනට. දැන් පැහැදිලිද? අන්න චුලසෝතාපන්නයි. අන්න සද්ධාව. ඒ සද්ධාව නොවෙනස් එකක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකට අචල සද්ධාව කියන්නේ. එහෙනම් අපි එතකොට මගට වැටිලාද? නොමග ගිහින්නේ නිවැරදි මගට වැටලා තියෙනවා. එයි. නිවැරදිව මෙනෙහි කරා අනිත්‍යයි කියලා. නිවැරදිව මෙනෙහි කළා දුකයි කියලා. මෙනෙහි කරා කියන්නේ විභාග කරා. අනිත්‍ය අනිත්‍යයි කියලා විභාග කරන්න විභාග කරන්න උදයවය ඥානයක් එනවා. උදයවය කියන ඥානය. ඇතිව නැති වෙනවා. දැන් මේ මේ සෑම සිතක්ම ඇතිව නැති වෙනවද? දැන් උදේ ඉඳලා මේ මොහොත දක්වා ඇති වෙච්ච සිත් ගාන ගණන් කරලා කියන්නකෝ පුළුවන්. කෝටියක්. ඊටත් වැඩි. දැන් ඇතිව නැති වෙලානේ තියෙන්නේ. ඔකට තමයි උදේ වෙයි කියන්නේ. ශරීරය ටික අමාරුයි කියලා හිතනනේ තියෙන බව පේනවනේ. හැබැයි ඒකත් නෑ චිතක්ෂණ 17යි ඔකෙත් තියෙන්නේ. චිතක්ෂණ 17යි කියන්නේ තත්පරයක් කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ ශරීරයේ මේ විශ්වයේ තියෙන සියලුම රූප කලාප ඇතිව නැති වෙනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ අනිත්‍යයි කියලා කිව්වේ. සබ්බේ සංඛාර අනිච්චා කියලා කිව්වේ. ඒතර දුක්ඛ ලක්ෂණය විභාග කරන්න ආධිනවානු දර්ශනය එනවා. ඥානයක්. ආධිනවානු දර්ශන ඥානි කියලා අහලා තියෙනවා. උද්‍යවේ ඥාන, භංග ඥාන, බයතුපට්ඨාන ඥාන, ආධිනවානු දර්ශන ඥානි. ආධිනවය නැද්ද මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, ආසිත කියන මේ සියලු ධර්මයන්ගේ ආධිනවයක් නැද්ද? මොකක්ද ආදී නෙමෙයි. ජාති දුක්ඛයක් තියෙනවා. හට ගැනීම. ඇස කන නාස්‍ය දිව ශරීරය කියන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය ජරාවටපත් උන්නේ නැද්ද? පත් වෙන්නේ නැද්ද? පත් වෙලා තියෙනවා. දැන් බලන්නකො වයෝ වෘද්ධ කෙනෙක්. දැන් මෙතනින්ම දැක්කනේ දැන් ස්වභාවය. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ පෙන්නන දේ අපටත් ඒ දේම තමයි ආයි වෙනසක් නෑ. පෙන්නනනේ. ජරා. ව්‍යාධි. ඇස කන නාසය දිව ශරීරය කියන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තුළ මොනතරම් ව්‍යාධියවද? ව්‍යාධි කියන්නේ ලෙඩ රෝග. කොච්චර? එකක්ද දෙකක්ද? මොනතර? තව ඉදිරියට මොනතරම් එයිද? එතකොට ව්‍යාධි දුක්ඛ, ජාති ජරා ව්‍යාධි, මරණ ශනයක් ශනයක් පස්සේ ඉපද බිඳිනවා. මේ ඉන්ද්‍රියන් ටික නිසා මොනතරම් ශෝක වුණාද? උපත්ති නෙමෙයි මතක ඇති කාලේ ඉඳලා මේ කාලේ වෙනකම් හොඳට කල්පනා කරන්න ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා ශරීරය නිසා සිත නිසා මොනතරම් ශෝක වුණාද? මොනතරම් ඇඬුවද? මොනතරම් දුක් වුණාද? වැළපුණාද? නැද්ද? දැන් මේ ආධිනවයන් නෙමෙයිද? ඔක තමයි ආධිනව. ඒක දකිනවා. ඒකට කියනවා දර්ශනය. ආධිනවානු දර්ශන. ඥානය කියන්නේ නුවණින්. තේරෙනවද කියන්නේ? ආධිනවානු දර්ශනය ඥානි වෙන්නේ ඒ ඥානයෙන් මොකක් නිසාද? දුක්ඛ ලක්ෂණය විභාග කිරීම නිසා. ඇස සැපටයිතිද දුකටයිතිද කියලා පරීක්ෂා කරන්න. සැපටයිතිද දුකටයිතිද? ආස්වාදයක් තියෙනවා. මද ආස්වාදයක් තියෙනවා. ඒක චිතක්ෂණයනි සිතට. දැන් සිතින්නේ ආස්වාදයේ විඳින්නේ. කයේ ආස්වාදයේ හෝ මනසේ ආස්වාදයේ විඳින්නේ සිතින්නේ. මනසින් අරමුණක් අරන් ඒකේ ආස්වාදයේ විඳින්නේ සිතින්. කයේ පැවැත්ම තුළ මේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම තුළ යම් ආස්වාදයක් විඳිනවා නම් ඒකත් විඳින්න තියෙන සිතින්නේ. කයට දැනෙන දේ කොහෙන්ද විඳින්නේ? සිතින්. එහෙනම් ආස්වාදයක් තියෙනවා. හැබැයි චිතක්ෂණේ ආධිනවයක් මේ සත්‍ය ආස්වාදයක් තියෙන නිසාම තමයි මේක ඇලෙන්නේ මේකේ. ආදීනවයක් තියෙන නිසාම තමයි කලකිරෙන්නේ. nissaranayak තියෙන නිසාම තමයි මේකෙන් නික්මිලා යන්නේ. බුදුරජාන් වහන්සේ නික්මිලා ගියා. පසේ බුදුරජාණන් වහන්සේලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් නික්මිලා ගියා. රහතන් වහන්සේලා නික්මිලා ගියා. අපි දුකක පැවැත්මක ඉඳගෙන දුකකම හොයනවා. ශෝක පැවැත්මක ඉඳගෙන ශෝකයම හොයනවා. කනගාටු පැවැත්මක ඉඳගෙන කනගාටුම හොයනවා. නැද්ද? නෑ මිදීමේ මගක් තියෙනවා. මිදීමේ මගක් තියෙන නිසා මේ සත්‍යය දුකෙන් මිදෙනවා. ආස්වාදයක් තියෙන නිසා එළෙනවා. ආධිනවයක් තියෙන නිසා කලකිරෙනවා. මිදීමක් තියෙන නිසා මිදෙනවා. මිදෙන මග කිව්වේ කවුද? ලෝතර පුත්‍රයන් වහන්සේ. ඒ මග තමයි නිවැරදි මග ඒක නොමග නෙමෙයි. මග්ගම් මග්ග දේශනා කරන්නේ නිවැරදි මග. නොමග යන්න එපා. නොමග කියන්නේ ඇලීම. එහෙනම් සද්ධා වීරි වීරිය කියන්නේ උත්සාහය. අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ ලෞකික වශයෙන් ජීවිතය පවත්වා ගන්නත් උත්සාහවන්ත වෙන්න ඕනේ. හැබැයි මේ නිවන අවබෝධ කරගන්නකම් උත්සාහවන්ත වුණාම හොඳටම ඇති. ඊට පස්සේ කිසි බයක් නැහැ. නිවන් ඒ කියන්නේ චුල්ලසෝතාපන්න වුණා කියන්නේ නිවන දකින්න චතුරාර්ය සත්‍ය දකින්න. ඒතොර ඒ චුල්ලසෝතාපන්න වුණත් එතනින් එහාට බයක් නැහෙනේ. එහෙනම් ආත්ම ආත්මයක්ද තියෙන්නේ අනාත්මද? ආත්ම දිට්ඨියයි කරන්න. ඒතොර චුල්ලසෝතාපන්න. එහෙනම් ඒ සඳහා වීරිය වඩන්න. උත්සාහවන්ත වෙන්න. ඒ සමවායාම සද්ධා වීරිය. සති කියන්නේ නිවැරදිව සීය පවත්වන්න. සිහිය බලවත් වෙන්න ඕනේ. සිහිය බලවත් වුණොත් නීවරණ වලට එන්න ඇතුල් වෙන්න බෑ. සිහිය බලවත් නොවුනොත් නීවරණ ධර්මයන්ට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට වීරිය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සතර සම්‍යක් ප්‍රධාන තුල දේශනා කරන වීරිය. වීරිය ඉන්ද්‍රියක් හැටියට දේශනා කරනවා. වීරිය බලයක් හැටියට දේශනා කරනවා. වීරිය බොජ්ජංග ධර්මයක් හැටියට සතිය ධම්මවිචය වීරිය. එතනත් වීරිය දේශනා කරනවා. මාර්ගාංගයක් හැටියට දේශනා කරනවා සම්මා වායාමයේ. තේරෙනවද? එහෙනම් ඕනමද නැද්ද මේක වීරිය? ඔව් මොකටද? මේ කෙලස් ටික අයින් කරන්න. සිත කෙලසෙන, සිත අපිරිසිදු කරන, සිත දූෂ්‍ය කරන සිතවිලි ටික අයින් කරන්න. වීරිය වඩන්න ඕනේ. සතිය සිහිය පවත්වන්න ඕනේ. මේ සතිය කියන එක පෙන්නනවා බුදුරජාන් වහන්සේ බලයක් හැටියට පෙන්නනවා. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට පෙන්නනවා. ඒ වගේම බෝධි අංගයක් හැටියට පෙන්නනවා. සම්මා සති මාර්ගාංගයක් හැටියට පෙන්නනවා. නැත්ද? ඒතර සද්ධා විරි සති සමාධි චිත්ත ඒකාග්‍රතාවය තන්පත් බව මේ තුලින් තමයි ප්‍රඥාව ඒකට පුංචි කතාවක් කියලා ධර්ම දේශනාව අවසන් කරන කාලය. හරි. ප්‍රඥාව ප්‍රඥාව තුළින් තමයි නිවන් දකින්නේ. ප්‍රඥාව කියන්නේ මෙන්න මේ වගේ ධර්මතාවයක්. රජ කෙනෙක් ඉන්නවා. එයාට ඉන්නවා සිටුවරු හතර දෙනෙක්. දැන් මේ සිටුවරු හතර දෙනයි රජුරෝ යනවා ගමන. ඉස්සෙල්ලා යනවා පළවෙනි සිටුවරයාගේ ගෙදරට. ඒ ගෙදරට ගියාම මේ පුච්චරයා පළවෙනි සිටුවරයා අර හතර දෙනාටම හොඳට සලකනවා. සලකනවනේ. සිටුවරු හතර දෙනයි රජුරෝ යන්නේ හිතවත් හොඳට. දැන් පළවෙනි සිටුවරයා ගෙදරට ගියාම හොඳට සලකනවා. කන්න බොන්න දීලා. බත බුලතින් හොඳට සලකනවා. ඊට පස්සේ දෙවෙනි සිටුවරයා ගෙදරට යනවා. එයාත් ඒ විදිහටම සලකනවා. අනිත් හතර දෙනාට. ඒ රජුරුවත් ඉන්න අනිත් තුන් දෙනා යාළුවෝ ඒගොල්ලන්ටත් හොඳට සලකනවා. තුන්වෙනි සිටුවරයා ගෙදරටත් යනවා. එයාත් ඒ විදිහටම රජුරවන්ටයි අනිකුත් සියලු දෙනාට හොඳට ඒ විදිහට සලකනවා. හතරවෙනි සිටුවරයා ගෙදරටත් යනවා. එයාත් ඒ විදිහටම අනිත් කට්ටියට හොඳට සලකනවා. දැන් අන්තිමට එනවා රජගෙදරට. අර හතර දෙනාම සලකපු නැති විදිහට ඊටාම උසස් ලෙස සලකනවා. කවුද? රජුරෝ. කවුද රජුරෝ? ප්‍රඥාව. හැබැයි එතනට යන්න මේ හතර දෙනා උදව් කරා. කවුද? සිටවරු හතර දෙනා. සද්ධා, වීරි, සති, සමාධි. මේ ධර්මතා හතර නැතුව එතනට යන්න බෑ. තේරෙනවද කියපේ? ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලිද කියන එක. එහෙනම් මේ ධර්මතා පහට ඉඩ දෙන්න සිත තුළ අර ධර්මතා පහ අයින් කරන්න නිවැරදි මඟ ඒ තමයි මග්ග මග්ග නමග යන්නේ. නමග තමයි නීවරණ.